විදුලි රංග මඩල. රෝහණ කස්තුරි වචනා කළ නාට්‍යය. රංගපෑම් හිලේරියන් පෙරේරා, රංග වීරසිංහ, තුෂිත වීරසිංහ, නීලිකා මත්තුම. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. පාරාදීසයෙන් පිටතට. Mm-hmm. මේ විදිහට හැමදාම මේ ගලේ සලකුණක් නොකොනොත් දවස් ගත වෙන විදිහ මට හිතා ගන්න බැරි වෙනවා. Thank you. හරි. දැන් හරි. අදට මම මේ දූපතේ තනි වෙලා අවුරුදු 7යි මාසයයි දවස් දෙකක් වෙනවා. මොහොතේ නැවතුණාට බුදුරු වෙලා මුදුපත් වුණු මොහොතේ අතමගේ ජීවිතේ ඇරෙන්න හැම දෙයක්ම හැම දෙයක්ම අහිමි වුණා හොදේ කලාවේ අසරණ වෙලා මේ පාළු අඩවියේ තව කොච්චර කලක් ඉන්න වෙයිද? අර සිටියේ දිහා බල බල මම බේරගන්න ගැලවුම් කාර්යයක් කෙනතු. ආ හිත හදා ගන්නවා යාළුවා. ඔහේ හිතන තරමටම තත්වය නරක නෑ. මේකද යාන්තමට යාන්තමට මගේ ගැලවුම් කාර්යය වගේ ගැලවුම් කාර්යය කොහෙද කවුද ඔබතුමා මිසක් ඉතින් වෙන කවුද මම <laughs> යාළුවා වැල් පොට වලින් ගැට ගහලා දිරච්ච කලිසම් බෑයක් බුරියට පහලින් එල්ලගෙන <laughs> ගැලුම් කාර්යයක් පහළ වෙයි කියලා ඔහේ හිතනවද? <laughs> මාත් ඔහේ වගේම හුදේකලාවේ අසරණ වෙලා මේ දූපතේ කොටු වෙච්ච මිනිහෙක්. මං කුරුමිට්ටන්ගේ රටේ ඉඳලා ආපහු යනාතරේ අපේ නැව මේ සමුද්‍රගුප්ත වැරදීමකින් යාත්‍රා කෙරුවා සමුද්‍ර පතුලට. <laughs> අවුරුදු 9කට ඉස්සෙල්ලා. මොනවද? ඔව් ඔව් ඔව්. යාන්තම් මගේ පන බේරුණා මම මෙහෙට පාවෙලා ආපු හින්දා. <laughs> බලන්න. බලන්න මොන තරම් ලස්සන මූදු වෙරළක්ද. <laughs> හිරු එළියෙන් වැල්ල බබලෙනවා <laughs> හොඳ සීබාත් එකක් දාලා ජොලියේ ඉන්නේ නැතුව මේ නිකන් මේ මෙචාන් චක් වෙලා මේ මේ මට වඩා කල්ැතුවනේ ඔහේ <laughs> ඔහේ මේ දූපතට ගොඩ බහිනවා මම දැක්කා ඔහේ ඉතින් මෙච්චර කල් කොහෙද හිටියේ? ආ. ආනර පල්ලේ අර අර අර කෙලවර හරිය. <laughs> ආ. මං හිතුවා මේ ඔහේ දන්නව ඇති කියලා. දන්නව ඇති කියලා. <laughs> මං දැනගෙන හිටියනම් එහෙම ඉතින් මේක ඉස්සෙල්ලානේ හම්බු වෙන්නේ. <laughs> මේ එහෙම අදහසක් පහළ වුණේ නැද්ද ඔහේට? නැතුවම නෙවෙයි. එහෙතින් අසල්වැසියෙක් අලුතෙන් ආවම මේ මේ යාව හම් වෙන්න උනත් මේ මේ සුදුසු අවස්ථාවක් බලන්න එපේ. මේ මේ දැන් මොනවා හිතයිද දන්නේ නැහැ. ඔහේ ගැන අපේ අනිත් කට්ටිය. මොනවා අනිත් කට්ටිය? ඔව්. ඒ ඒ ඒ ඇක්සිඩන්ට් එකෙන් බේරුනේ ඔහේ විතරයි කියලා මම හිතුවේ. ඔව් ඇත්තට එදිදින්නේ තවත් නැව් මුදුපත් වෙනවනේ <laughs> යාන්තම් පණ පෙරගෙන මෙහෙට ආපු තවත් අය ඉන්නවා ඔය ඔය එන්නේ ඔය එන්නේ කියනකොට good morning ගන්න ආ good morning good morning ආ ඔව් ඉතින් morning එකත් එච්චරම නරක නෑ චූල වංශ ආ අපිට අලුතින් සමාජිකෙක් හම්බ වෙලාවදී ඔව් ඔව් ඔව් මෙයා තමයි ඔව් ඔව් රොබින්සන් ඔව් රොබින්සන් ක්‍රූස් මේ අපින් කාලවකින් එක ඡාන්චක් වෙලා ඉන්නේ <laughs> සන්තෝසයි සන්තෝසයි අඳුරගන්න ලැබීම ගැන <laughs> එහෙමනම් ඉතින් මාවත් අඳුර ගන්නකෝ නෑ නෑ නෑ නෑ මේ විස්තර දැනට ඕන නෑ ඔව් ඔක්කොම දරා ගන්න අමාරුයි මගේ ඔළුවට මේ මනුෂ්‍ය කතනක් කාලෙකින් අහන්න ලැබුණෙත් නැති හින්දා මේ නිදි කොහොමද ඉතින් කනදවට ගතෝනේ ඈ ආ හැමදාම උදේට මං මේ ගල ළඟට ඇවිත් මේකේ සලක්මක් හිතුවා දවස් ගත වෙන විදිහ නගන්න. ඊට පස්සේ හවස උත්සාහ කළා ගින්දරක් පත්තු කරගන්න. ඒත් මේ සමහර දවස්වලට මම එකතු කරපු දර සමහරක් අතුරුදහන් වුණානේ අභිරහස් විදියට. මේ ඔහේ දර එකතු කරුවේ අපිට කියලා ඉමන් පිටුවේ මොනවා මම මොකටද කවදාවත් දැකලා නොතිබුණු කාටවත් දර එකතු කරන්නේ මේ රොබින්සන් නුන්නේ ඕන්න ඕන්න අපේ තවත් එක්කෙනෙක් එනවා අර ගල් පර්වතයේ පහු කරන් එන තුරුම දැක්කේ නෑනේ. <laughs> හ්ම් මොනවා මේ මිනිහා ගෑනියෙන්ද එහෙම නැත්නම් මේ ගෑණි නේද අනිත් හැටියට හිතන්න අමාරුයි හමු වෙලා ඉන්නවා පෙනුනේ. ඉඳා මාතාව මේ පිටට මුලියා බලන්න. මෙයත් මේ මේ මේ මේ තවත් නැවත් ඌදුපත් වෙලා මෙහාට කොටු වෙලා ඉන්න නේ නේ නේ අපේ ආහු නේව වතුර යටට බෙෂනේ වතුර යටට බෙෂ බෙෂ වාලු චාවරකාරයෝ අපිලා වගේ ආ කෙල්ලෝ වගේක් නැල්ක පටෝල ආරංගවා අරාබි රජුරුන්ගේ කේමු පොටියට දාට විකුණාන්ඩ අතර මගදී ශෝමාලි මුතු කොල්ලකාරයෝ පින උපී නැවත උන්ජනන් කළා මං කලබල වුණේ නෑ එයාශී එමේ මොදිට පිනලා පිනලා පිනලා මොදිට මේ බොහොම දුරක් පිනන්නේ නැති ආ මට පුළුවා මට පුළුවා පිනන්න ආ කෙතර ඊටපු කාලේ මම නාටකියාම නයගඟ පටන් ගන්න තැන ඉඳලා අනිත් කෙලෝරටම ඊළට පාලට ඊළට පාලට පීනනවා මේ මේ වෙලාව ගත වෙනවා තේරුණෙත් නැහැ. අපේ රැස්වීම පවත්වන්න දැන් වෙලාව හරි. හරි මේ එහෙමනම් ඔහොමම වාඩි වෙමු. මේ මොකද්ද රැස්වීම මේ? ඒ ඒ මොකද්ද? නැව් අනතුරු වලින් අතරමං වූ මගීන්ගේ සංගමය. අපි අපි හැම මාසෙකම රැස්වීම් වාරයක් පවත්වනවා. අපේ අනාගත කටයුතු සෞභාග්‍ය සංවර්ධනය වගේ ප්‍රගතිශීලී කටයුතු සාකච්ඡා කරන්න. එන්න වාඩි වාඩි වෙන්න. අපි අලුත් සමාජිකයව අපි බාණ්ඩාකාරික වශයෙන් පත් කරගමු. කොහොම හොඳයි. ඊයේ යෝජනාව මම ඉෂ්ට කරනවා. ඒක ඡන්දයෙන් සම්මතයි. මේ දැන් මොකන්ද මෙතන මේ භාණ්ඩාගාරිකගේ වගකීම? ශාලි ශාලි ශාලි අපිට මේ තියනවා සිපී කටු බෙලි කටු බෝල බෝල ගල් කෂණ කල් ඕ ඕ ඒක තමයි මේ සල්ලි සල්ලි හොද කරන්නේ මේ මොන මොන හරි ඔය බඩු මුට්ටු ගන්නවා දන්නේ නේද එහෙම එකක් ඉතින් එහෙ නෑ බොහොම හරි බොහොම හරි අපේ භාණ්ඩාගාරිකතුමා හරි අපූර්ව ඉන්නේ. විදේශ ණය මුකුත් නැහැ. දැන් පැහැදිලිනේ. හරි මේ පහුගිය සභා වාර්තාව දැන් ඉදිරිපත් කරන්න. හරි. එහෙනම් යහගන්නකෝ. වඩදිය නැග්ගේ බැස්සේ වෙරළේ වැල්ලත් කහ පාටින් දුබුරු පාටට පසුව දුබුරු පාටින් කහ පාටට හැරුණේය කිසිවෙකු මේ දූපතෙන් පිට වී යාමට උත්සාහ නොකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ඒකච්ඡන්දේ සම්මත විය. පොඩ පොඩකින් පොඩකින් මේ දැන් ඒකෙන් අදහස් කරන්නේ මෙතනින් බේරිලා යන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ ඔව් ඒක තමයි එකනතාව. මේ මේ සංගමයට බොහෝම පරණ. ඔව් මේ මේ අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙනවා. මෙච්චර කාලයක් මේ දූපතෙන් බේරලා යන්න උත්සාහ කරපු හැමෝම ගියේ මූදු පතුලට. ඒ කියන්නේ තනි තනිව උත්සාහ කරපු අය ගැනනේ. ඕ මේ ඇයි ඇයි අපි කවුරුත් එක්කම වෙලා උත්සාහයක් කළොත් එතකොට අපි ඔක්කොම මැරෙනවා. ඒක ඒක බොහෝ භයානකයි. මේ හිටියත් ඉතින් අපි ඔක්කොම මැරෙනවානේ ඈ මේ මෙහෙමයි අපි එකතු වෙලා පහුරක් හැදුවොත් මූදට ඔරොත්තු දෙන හොඳ ශක්තිමත් පහුරක් හැදුවොත් අපිට පුළුවනි බෑ පුළුවන් කමක් නෑ ඇයි වුමනා නැත්තේ වුමනා නැතුවම නෙමෙයි මේ අපිට පැක් කරලා අරන් යන්න ගොඩාක් දේවල් තියෙනවානේ ඈ මොනවද මෙච්චර කල් එකතු කරපු සිප්පිකතු බෝලගල් ඈ කොළජාති සිප්පිකතු සිප්පිකතු වගේ දහලෝ නිදහස නිදහස ඈ නිදාශ නිදාශ මේ තියනවා ඕන තරම් ඕන <laughs> වෙලාවක පුතිය ගන්න පුළුවනි. නිකිටින්ට පුළුවනි. <laughs> එතකොට නාන්ද නාන්ද පුළුවනි. මේ මේ මේ මම රොබින්සන්ගේ අදහස ඔය විදිහට නිකාම්ම පැත්තකට දාන්න බෑ. අපි ඔය කියන විදිහට පහුරක් හදන්න උදව් වුණොත් කැමති කෙනෙකුට මෙහෙන් යන්න පුළුවනි කැමති කෙනෙකුට මෙහෙ ඉන්න පුළුවනි ඒ ඒ ඒක ඒක බොම හොඳයි චෝචනා. එහෙමනම් මාත් එක ගයි. එහෙමනම් ඉතින් රොබින්සන් තවදුරටත් තනි වෙන්නේ නැහැ. අපි අපි ඔබ සමග නේ අපි ඔබ සමගයි රොබින්සන් අපි සහයෝගය දීලා හොඳ පහුරක් හදමු එච්චරයි වැඩ කටයුතු අවසానයි. ඔව්. සත් සමුදුර තරණය කරන්නත් මේක ඔරොත්තු දෙනවා. හරි හරි. මේ වැදගත්ම අවස්ථාව ඔන්න දැන් උදා වෙලා තියෙනවා. ඉක්මන් කරන තරමට වඩාත් හොඳයි. <laughs> මේ මේ වගේ අවස්ථාවක අපේ රටේ නම් ත්‍රිවිධක් ඇටියට දේශපාලන නායකයන්ට ආරාධනා කරලා උත්සව පවත්වනවා. මේ ජනතා අයිතියට පවරන්න. <laughs> මේ මේ ජනතාවගේම සල්ලි වලින්. එහෙමත් නැත්නම් මේ මේ ජනතාවගේම මහන්සියෙන් හදන දේවල් වල ආයිත් මොනවද මේ මේ ජනතා ඇතියට පවරන්න තියෙන්නේ විකාර මේ දුපතේ තියෙන එකම හොඳ දේ තමයි දේශපාලන කාර්යෝ කවුරුවත්ම මේකේ නැති එක හැබැයි ඉතින් ඒ ඇරෙන්න අනිත් මොන පැත්තකින් බැලුවත් කිසිම පළක් නැති පාළු අඩවියක් එහෙනම් කොහොමදවත්ම කැමති නෑ වගේ නේද? ඔව් ඔව් නේ නේ ඒකනේ මං මේ විදිහේ සැලැස්මක් යෝජනා කරුවේ අපිට පිට වෙලා යන්න ආ කෑම අතින් නම් මෙහි කමකටම නෑ මට නම් කන්න ලැබුණා මාළු අපරාධ කියන්නේ මේ හරියේ මාළු ඉන්නවා සෑහෙන්න ඕන තරම් අල්ලගන්න පුළුවන්. ඕහේ කෑවේ මාළු. ඔව්. මොනවා? ඒක ඇහුවමත් මාළු කන්න හිතෙනවා. <laughs> මේ මන් හරිය මුකුත් නැහැ. මේ මේ හුටු හුටු ගස්වල කොළ තමයි එක දිගටම කන්න තිද්දව. <coughs> හුටු හුටු ගස්වල අමු කොළ මෙච්චර නරක නෑ. මේ මං එක දිගට බඩ පුරවගත්තේ වේලිච්ච කොළ පරඩල් වගේ දේවල් ජීවා කොච්චර හොඳද අපිලට කන්න හම්බුනේ කෂල පොතු ඒවා ලැලි කාල තමයි කෑවා. වල්ලපත් ඒවා පොම අමාරුයි අපන්ට. ඒ පාකිලලා ප්‍රශා මගේ මගේ අයිතිදුන තිතුනාගේ මේක පාලාදීසක් වගේ ඔහෙලට පෙනුනට කිසිම වැඩගැම්මක් නැති පාළු මූසල දූපත හරි බොහොම හරි මෙහෙ දුක් කරදර විඳ විඳ අපි සෑහෙන කාලයක් නිකරුණේ නාස්ති කරලා තියෙනවා. මේ වගේ පියවරක් අපට ගන්න තිබුණේ මිට බොහොම කාලයකට ඉස්සර. මේ මේ ඔක්කොටම යන්න නම් මේ පහුර ඉඳ මඩි වෙනවා. මේ බලමු ඉතින් කවුරුත් මේ ටිකක් තෙරපිලා වගේ කොහොම හරි යාගන්න. තෙරපිලා යන්ට. ඔව්. විශ්ලා දෙන්නේ එක තෙරපිලා යන්ට ඉරවිලා යන්ට. මයිට නන්නේ ජයෝකි. නෑ නෑ නෑ. ඉරවිලා යන්නේ පොඩයි කියලා හිතේදී උඩ මැට්ටිටි සීතල හුලං වදිනකොට මේ මේ මේ ඇයි අපි මේ අවදානමක් ගන්න ලෑස්ති වෙන්නේ හ්ම් එක්කෙනෙකුට සිද්ධ වෙනවා නවතින්න ඔයක එක්කෙනෙක් කැමැත්තක් නැතුවද අපිට ඈ නෑ නෑ කැමැත්තක් නැතුව නෙවි ඒ වුණාට මට රුස්සම් නෑ ඔහෙලගේ විකාර මම මේ දවස් දෙකක් එක දිගටම නිදිමරලා ඉන්නේ. හා මොනවද මේ? මොනවද? කතා කෙරුවොත් කතා කරන්නේ වල්පා. හා රැෂින් ගැනයි, සිප්පිකතු ගැනයි. හා හෙනවද? හෙනවද දැන් කතා කරන්නේ? හා නෑ නෑ මේ අපි එහෙමනම් තවත් පහුරක් හදමු. මේ ඊළඟ සභාවාරයේ න්‍යාය පත්‍රයට ඒක නෑ නෑ නෑ නෑ. එහෙම කොහොමද? මේ පවුර හදන්න අපිත් මහන්සි වුණා. මේ අපිට මේ දෛත්‍යයක් තියෙනවා. මේ මට මේක දැන් මුළු මනින්ම එපා වෙලා තියෙන්නේ. මහ කරච්චලක් මේක. මම මේ දවස් දෙක ඇතුළත එක දෙයක් ඉගෙන ගත්තා. එක දෙයක්. මට මට මිනිසුන්ව රුස්සන්නේ නෑ. මං කැමති හුදකලාව සංසුන්ව මගේ පාඩුවේ ජීවත් වෙන්න. හ්ම්. බාර ගන්න පහුව. අරන් යන්න. මං නලබිනවා. ආ යේ යේ මේ තාන්දේ පා තරහා වෙන්නටුව යන්න අපිට ක්‍රප් යන්න යන්න නෑ නෑ නෑ මම ඒකට හිතලා ඉවරයි මං එන්නේ නෑ එන්න එන්න රොබින්සන් පිස්සු නැතුව එන්න එන්න කිව්වනේ කිව්වනේ මම ඒ ගැන තීරණය කරලා ඉවරයි ඕගොල්ලෝ යන්න මම මට ලියුම් එවන්නේ එහෙම නම් හිතන්න ඕනේ නෑ හරි හා එහෙනම් අපි සමු ගන්නවා. සුබදමං සුබදමං ඔක්කොම අපි යනවා ඕනේ නේද? හරි හරි හරි. ඒ රොබින්සන් මේ අනිත් කට්ටිය ගැන හොයලා බලන්න මතක ඇතුව. ආ නැව් කැඩිලා බිඳිලා නන්නත්තර වෙච්ච ගෑනු මිනිස්සු තව 20ක් 30ක් විතර ඇති දකුණු පැත්තේ දූපතේ එහෙම දැන් මම තනි වෙන්නේ නේ මලකෙලියයි ඒකේ හුඟ නැති මේක ජීවත් වෙන්න බෑ ඒ විදියට. අයියෝ. නෑ. ඒ! ඒ! යන්න ඒක ගිහිල්ලා හින්නේ නෑ. අර ඇත්තට දිලා යනවා. මම 的。 රචනා කළ නාට්‍යය. රඟපෑන් රොබින්සන් හිලීරියන් පෙරේරා. ගලිව රංගවීරසිංහ. චූලවංශ තුෂිත වීරසිංහ. වංචිරු නීලිකා මද්දුම. දාන සංකලනය මලින්ද දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්